මේ සූත්‍ර පාඨයේ සංයුත්ත නිකායේ රාග සංයුත්තේ සත්ත්ව සූත්‍රය. රාග සංයුත්තේ කියලා කියන්නේ රාග භික්ෂුව මේ ස්කන්ධ පංචකය ගැන විවිධ ආකාරයෙන් নানা ආකාරයෙන් ස්කන්ධ පංචකය පිළිබඳව ප්‍රශ්න අහලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නය සත්‍යය සත්‍යය සත්‍යය කියනවා භාග්‍යවතුන් වහන්සේ. ඇයි මේ සත්‍යය කියලා කියන්නේ? සත්‍යය කියලා කියන්නේ ඇයි? කුමක්ද හේතුව කියන එකයි අහන්නේ රාධ භික්ෂුව බුදුරජාන් වහන්සේගෙන් සරත් නුවර ජේතවනාරාමේදී. ඒ දෙන උත්තරය තමයි භික්ෂුවට දෙන රාග භික්ෂුවට දෙන උත්තරය තමයි අපි ಉದ್ದೇಶ වශයෙන් අද ධර්ම දේශනාව සඳහා ලබා ගත්තේ. ඉතින් ධර්ම දේශනාවට ප්‍රථම මා අදහස් කරන සද්ධාවන්ත පින්නුතුනි මේ ධර්ම ශ්‍රවණය නම් කුණිලාභය ඔබ ලැබුවා. යහපත් දේ ඇසීම පෞරාණික ධර්මයක්. ඒ කියන්නේ කුරාණේ ඉඳලා වේද යුගයකට පෙර ඉඳලා මේ සත්පුරුෂයන් නැත්තම් යහපත් අය කියන දේ අවවාදයේ අනුශාසනය ධර්ම හැටියට ලෝකයක් හදපුවා. ඒ නිසා පෞරාණික ධර්මයක් කියලා කියන්නේ එවකටත් මේ පංචශීලයේ මුල් කොට යම් සදාචාරාත්මක පිළිවෙතකට මේ සත්‍යය යොමු කර ගැනීමක් තිබුණා. ඒ අනුව තමයි මා මතක් කළේ මේ පෞරාණික ධර්මයක් කියන කාරණය. ඒ පෞරාණික ධර්ම රාශිය තමයි විවාහාරික ඥානයේ විවාහාරික ලෝකයේ පැවැත්මට. යම් සීලාචාර මිනිසෙක් ගොඩනගා ගැනීමට උපකාර වූ ධර්මය. ඒකට අද මේ පින්නතුන් සවන් දෙන්නේ මේ ධෛර්යානික ශිෂ්‍යත් ධර්මය ශ්‍රවණය කරනවා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී ශබ්ද ධර්මයටයි මේ පින්නතුන් සමන් දෙන්නේ. ඒතර ඒ ආර්ය ධර්මයක් හැටියට සලකලා තුනුරුවන් කරණ ගිහින් පංචශීලයේ රකින්න පින්නතුන් බවට පත් වෙලා පාරමී ධර්මයේ පෙරට කොටගෙන සීලේ නම් වූ පාරමී ධර්මයට යොමු වෙලා දැන් මේ ඉදිරියට ඉදිරියට මේ පින්නතුන් ඇවිත් ඉන්න මොහොත. මේ සත්ව ගතියෙම උසස් තැනක. අර තිරසංගත සත්‍යයකට පෙරේත විශේෂයකට කුටු උනේ නැතුව මනුෂ්‍ය වූ සත්ව වුණා එතනක් මේ විදිහේ ආර්ය ශ්‍රී ධර්මය ශ්‍රවණය කරන තැනට ඒකට දායකත්වයේ දරන තැනට ඔබ උසස් වුණා. ඒකයි පුණ්‍ය රාමයක් කියලා මම මුලින්ම මතක් කළේ. එතකොට මේ ධර්ම දානයේ පින්කමේ ආනිසංශයේ මුල් කොට මේ පින්නතුන්ට ධර්මාවබෝධය නිර්වාණ ධර්මය අවබෝධයේ පිණිස හේතු වේවා කියලා සාදු සිතක් ඇති කරගෙන බණ ටිකක් අහනවා. එතකොට මා මාත්‍රිකා වශයෙන් තබා ගත්තේ මතක් කළා රූපේ කෝ රාග යෝ චන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්හා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ තස්මා සත්තෝති උච්චති රාග මේ රූපේ යම් කැමැත්තක් අතන ඡන්දෝ කිය වචනේ පැහැදිලි නිතර ඇහෙන වචනයක් යෝ ඡන්தோ යම් කැමැත්තක් යෝ රාගෝ ඇල්මක් ඡන්දේ නිසාම කියන එක තමයි ඇල්ම එවාගෙම යම් සතුටක් යම් ආසාවක් ඔන්න ඔය පද හතර මේ සූත්‍රයේදී මතුවෙනවා ඉදිරියට එනවා. මොකද්ද වචන හතර? යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා. ඒතර මේ පද හතර මේ මුල් කරගෙන මේ සත්‍යයේ හිතේ ඇති වෙන රූපේට ඇති වෙන කැමැත්ත, ඇල්ම, සතුට, ආසාව එහෙම ඇති වෙනවා ඇලෙනවා නැවත නැවත දැඩිව දැඩිව එහි නැලෙනවා එතකොට රූපේ මුල් කොට මෙතන පෙන්වහම ඒ විදිහට හිතාගන්න මේ පින්නතුන් විඥානයේ පිළිබඳව විඥානයේ දක්වා. එතකොට විඥානයේ යෝ ඡන්தோ යෝ රාගෝ යානන්දි යා තණ්හා තත්තර සත්තෝ තත්තර විසත්තෝ. ඔය තත්තර සත්තෝ කියන්නේ ඇලුනා, එහි ඇලුනා, එහි දැඩි වැළුණා. කුමකද ස්කන්ධ පංචකය? කුමක්ද ස්කන්ධ පංචකය? රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. මේ පද පහ හොඳට කරට එනකොටම යම් හැඟීමක් අපේ පින්නතුන්ට එනවා. ඒ ස්කන්ධ පංචකය කෙරෙහි මෙන්න මේ විදිහේ මේ හිත තුල හිතෙහි හිතෙහි හටගන්න ස්වභාවයන් හතරක් තමයි කැමැත්ත. දැන් අපිට අපිට ප්‍රේමනාප රූපයක් ඇහැට හමු වෙනකොට මේ අපේ හිතේ ඒකට කැමැත්තක් ඇති වෙනවා. නැවත බලන්න ආසාවක් ඇති වෙනවා. ඒ ඒ පිළිබඳ රාග සිතිවිල්ලකුත් ඇති වෙනවා. රාගයක් කියන්නේ ඇලීමක්. ඒ විදිහම රූපේ අරගෙන අපි සාකච්ඡා කරමු දැන්. මේ වඩාත් පහසු වෙන්න මේ කරුණ. අපේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපමාවක්. මේ උපමාව වලින් කරුණු තේරුම් ගැනීම පහසු වෙනවා අපිට. නිසා මේ උපමාව මෙහෙමයි මේ වැලි ගෙවල් හදලා ඔබ දන්නවා ලදරුවෝ වැලි සිල්ලම් කරනවා. ඔය කොම්පිටු වෙනවා ඒක පොඩි චෛත්‍ය වේවත් හදනවා. වැලි වතුරයි එකතු කරපුවාම ඒකෙන් කරන්න පුළුවන් දරුවන්ගේ පමණ නිර්මාණ තමයි ඔය සෙල්ලම් කරන එක. ඒකට කියනවා වැඩි ගෙවල් හදාගෙන ළමයා සෙල්ලම් කරනවා, ලදරුවා සෙල්ලම් කරනවා. එතකොට මේ මේක මේකට කියනවා මේ ක්‍රීඩාවක් මේක වැලි කෙලියේ වැලි පොලේ එකට කෙලි සෙල්ලම් කෙරුවා කියලා වැඩි හිටියෝ වෙනකොට කියනවා ඔබ අහලා ඇති ඔබත් එහෙම කියලාත් ඇති. එතකොට මේකෙන් නොමත ආස්වාදයක් මේ පොඩි දරුවන් ලබනවා. ඒ වැඩි ගෙවල් හදාගෙන ඒ වැඩි ගෙවල් පහ නොවූ ඇලුම් ඇතුව කියන්නේ ඒ වැලි වලින් කරන ක්‍රීඩාවේදී තම තමන් කරන නිර්මාණය එක්කෝ පිට්ටු ගෙඩියක් හදනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් චෛත්‍යයක් වායකක් හදනවා වෙන්න පුළුවන් නැත්නම් ඔය ඇල වාග පොඩි වලවල් එහෙම හදලා ඒවට වෙනත් තැනින් හරි වතුර ගෙනල්ලා ගව කියලා ඒ වැඩි ගෙවල් වල සෙල්ලම් කරනකොට ඒ ඒ විදිහේ දරුවෝ කෙටි සෙල්ලම් කරනවා. එතන ඒ ආසාව පහ නොකියන තාක් නොපහ වූ කියන්නේ පහ නොවූ කැමැත්ත ඇති තාක්. ඒකට කියනවා අවිගත ඡන්தோ. දැන් අතන අර වචනේම යෝ ඡන්தோ මෙතන මේ පොඩි දරුවන්ගෙත් අර වැඩි ගෙවල් වලට අවිගත ඡන්தோ කියන්නේ පහ නොවූ කැමැත්ත ඇති තාක්. නොපා වූ ප්‍රේම ඇත්තෝ අවිගත ප්‍රේමෝ ප්‍රේමය කියන එක ප්‍රේම සිතක් ඇති වෙන එක රාග සහිතවම ඒ වගේම මේ නොපා වූ ආකාය සිතන තාක්කල් නොපා වූ පහන වූ පවස කියලා කියනවා මේ සුස්තාවට පවස් ඇතිතා පිපාසය ඇතිතා අර වැලි ක්‍රීඩාවට එතකොට මේ විදිහේ දරුවන් සෙල්ලම් කරලා ඇතිතා සෙල්ලම් කරලා මේ මේවා ඇති වුණාම මේ විදිහට ඒවයි ආසාව පහ වුණාම ඡන්දේ පහ වුණාම ආසාව පහ වුණාම තෘෂ්ණාව පහ වුණාම ඒ හදපුවත් වලින්ම ඒ අතින් පයින් ගහලා කඩලා දාලා ආදුවගෙන එනවා ගෙවල් වලට ගෙවල් වලට එතකොට අර ආරම්භයේ ආශාවෙන් මගේ වැඩි ටික මේ මගේ වතුර ටික මේ මං හදාපු කෝම් පිට්ටුව මේ කියලා ඒ දැකලා යම් ආස්වාදයක් මේ දරුවෝ වින්දරෙන්නේ. සතුටක් වින්දන්නේ. ඒ දරුවන් විසින්ම නිර්මාණය කරනවා. ඒ ආස්තාව වින්දලා එයි ඒ ඇති වෙනකොට ඒවා සුණු විසුණු කරලා පහ වූ ආසය ඇති වෙනකොට ඒ ඒ වගේ ආලය පැහැරලා කඩලා වින්දලා දානවා. ඒ තාක් එහෙම සෙල්ලම් කරනකොට මේක ධනයක් මෙන් රැක ගන්නවා අර වස්තු. දැන් වෙන ළමයි වෙන කෙනෙක් පයින් ගහලා අතින් ගහලා අර කොම් පිට්ටුවක් කැඩුවොත් එහෙම ඒ පිළිබඳ රාණ්ඩු වෙන්නත් යනවා ළමයා. ඇයි ඒ පහ නොවූ ආශාවක් තියෙන නිසා ඒවා ධනයක් කොට සලකනවා. ධනයෙන් එහෙම වටිනා දෙයක් කියලා රකින්න ගන්නවා. ඒ ඒ පිළිබඳව ලෝල් කරනවා. ලෝල් තන් හිතේ ඇති වෙන ඇලුම් බවක් ඇති වෙනවා. ඒ වගේම මමත්වයෙන් රකින්නවා. මේක මගේ කෝම්පිට්ටුව. මේ මගේ වතුර ටික මගේ පස්ටික කියලා. මගලි ටික කියලා. ඒක මමත්වය කරනවා. මමත්වය කියලා කියන්නේ මම ආයමේ කරනවා කියන්නේ මගේ කියලා හැඟීමක් ඇති වෙනවා. ආන් ඒ වගේ ඔබ තුලක් අප තුලක් මේ රූපේට වේදනාවට සංඥාවට සංකාරයට ඒ අරගෙන ඒ පංචස්කන්ධ පහ හසුරුවනවා ක්‍රීඩා විලාසයෙන් අර දරුවන් බාලකමට ක්‍රීඩා විලාසයක් කරනවා. අපි නුවණ මලිකම නිසා මේ රූපේ පිළිබඳ වේදනාව පිළිබඳ සංඥා පිළිබඳ සංකාර පිළිබඳ ඇත්ත ඇති සැටියේ නොදන්නාකම නිසා අර වැලිගේ වලින් බාලයා කිලිලොල් වෙනවා පීඩා කරනවා වගේ සත්ව වූ අපි රූපේද වේදනාවද සංඥාවද සංකාරයේද උරුම කරගෙන එයින් ක්‍රීඩාත්වයක් පවත්වනවා ඒ පවත්වන්නේ ඒ අසුරු කරන්නේ ආහාර මේ සිතේ ඇති වෙන ඡන්දය, රාගය, සතුට, නන්දිය කියන එක, ආ නන්දි, යා තණ්හා කියන සතර ධර්මයේ නිසා. දැන් ওই ස්වභාවයේ තමයි අපේ සිතට අද වැඩිහිටි වුණා මේ පවතින්නේ. ඒ අර දරුවෝ මේ ආසාව පහ වුණා මාරුවක් කඩලා බිඳනවා දානවා දැම්මා වගේ ඒ නිසාට රාග භික්ෂුවට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේ පෝරාග තුම්මේ රූපං විකිරිත අර ඇති වෙන හිතේ ස්වභාවය විසුරුවා හරින්න කියනවා විද දමන්න කියනවා විදමත ඒ පාළි වචන සූත්‍රයෙන් සඳහන් වෙන විදිය ගත්තොත් විද්දංසේත වනසව් විකීලනිකම් කරෝත පහ වූ ක්‍රීඩා ඇත්තෙක් කරව් මොනවද පාවු පීඩාවත් එක් කරන්න ප්‍රේමන කරන්න කියන්නේ රූපයට වේදනාවට සංඥාවට සංකාරයට විඥාණයට ඒ තාක් කල් එසේ කරන නොකරන තාක් කල් අපි කරනවා තණ්හාව මේ රූපයට ඒ ඒ මේ පිළිපැදීමකින් සීලයකටපත් වෙලා සමාධි සිතකින් මේ ස්කන්ධ පංචකය තෝරා ගන්නතොත් රූපේ සිට අන්න මේ ඇලුම් කරන බව මේ තණ්හා ගලා යන නදිය සෝතස නිවාගෙන රූපේ ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් වෙනවා. මෙන්න මේකයි මේ උපමාවෙනුත් පෙන්වන්නේ. එතකොට අපි බලමු මේ අපේ තියෙන හිතේ බැඳීම රූපයට. අපි රූපයට මේ ස්කන්ධ පංචකයට බැඳුණු නිසා තමයි රාගසිතින් මේ විදිහට ඒ රාගයන් ඇලුම් සහිත බවන් අපිට තෘප්තිමත් කරගන්න බැරි වෙන තැන තමයි ඒ ඒ වස්තු අර්මය, කාමයන් අර්මය, කාමයන් කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒවා ඇස කන දිවනාසය හරහා ලැබෙනකොට ඇති වෙන ආස්වාදනීය චිත්තයට තමයි, චිත්තක තමයි, සිතුවිලි වලට තමයි මේ සත්‍යයේ බැඳිලා. එහෙම බැඳෙනකොටම සත්ත්ව ගතියක්, සත්ත්ව ගතියක් නිර්මාණය වෙනවා. සත්ත්ව ගතිය දිගට පවත්වන තණ්හක්ක නොවන නිසා තණ්හක්ක වීමට තණ්හාව ශ්‍රේවාවේටපත් නොවන නිසා අර අනුම් කරන නිසා නැවත නැවත නැවත නැවත මේ ස්කන්ධ පංචකයම පතනවා මරණාසන්න මොහොතේ මෙතන මේ අතපය සීතල වෙනකොට මේ හදවත ඇසුරේ අවසාන උණුසුම ශක්තිය ඇසුරේ හටගන්න හිත ආපහු නැවත රූපේ නැවත වේදනාව නැවත සංඥාව නැවත සංකාරයක් විඥානයක් ප්‍රාර්ථනා කරනවා මෙන්න මේ බන්ධනය තමයි මේ දිග පැවැත්ම තමයි සංසාරය කියලා කියන්නේ සංසාරේ පවත්න්නේ සත්ව ගතිය නිසා සත්ව ගතිය කඩා හිරුලා විසුරුගලා දැම්මොත් සංසාර ගතිය පැවැත්ම නවතිනවා මේ මේ මේ ස්වභාවය තමයි සූත්‍ර රාශියකින් දේශනා කර තියෙන්නේ මේක ටිකක් පහසු වෙන්න තාටියක් බලන්න. දැන් අපේ බුදු පියාණන් වහන්සේ මේ ස්කන්ධ පංචකයේ බැඳීම බාහිර සහ සියලු බන්ධනයන්ගෙන් සිත මුඳුණු නිසා මිදුණු සිතින් වාසය කළා. මේ මොහොත මේ කුංජි කතාවක් එතනත් බුදුරජාණන් වහන්සේ ගග්ගරා පොකුණු තෙර සමාධිසුවේන් නිදහස්සුවේන් පවිවේකයෙන් වැඩ වාසය කරනවා. මේ මොහොතේ බාහින බාහුණ භික්ෂුව මේක අංගුත්තර නිකායේ මේ සඳහන් වෙන්නේ බාහුණ භික්ෂුව දුරදී දකිනවා බුදුරජාණන් වහන්සේ පුදුම විදිහේ සමාධිසුවේකින් වාසය කරනවා. ඒ වෙලාවේ දුරින් දැකලා සතුටටපත් වෙලා මදි. මෙබඳු මායින් කර නොගත් සිතකින් වාසය කරන්නේ කොහොමද කියලා ළඟට ඇවිදින් වන්දනා කරන අහනවා. ඒ අහන වෙලාවේ බුදුරජාන් වහන්සේ දෙන උත්තරය තමයි මෙහෙම භාවන බුද්ධියට දේශනා කරනවා. සතරගතයන් වහන්සේ දස කරුණකින් මම මිදිලා. දස කරුණකින් මම මිදිලා ඉන්න නිසා මම මේ විදිහේ වාසයක් කරනවා කියලා මෙන්න මේ කොටස දේශනා කරනවා. සතරගතයන් වහන්සේ නිස්සට්ටෝ ඒ කියන්නේ ඉවත්ව කුමකින් දිවත් වෙන්නේ රූපේන කෝ බාහුන රූපේන කෝ බාහුන නිස්සට්ටෝ රූපේ ඉවත් වෙලා රූපේ නිදිලා ඊළඟ වචනේ විසංයුක්තෝ එතන පද හතරයි අතන පද හතරට සම්පූර්ණයෙන් වෙනස් යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා කියන පද හතරට ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි මේ දේශනාවෙන් මෙතනින් පෙන්වන්නේ. මේ වචන හතර දිහා බලන්න නිස්සට්ටෝ කුමකින්ද නිස්සට්ටෝ ඉවත් උනේ රූපේන කෝබාහුන. ඊළඟ පදේ විසංයුක්තෝ නොබැඳී සංයුක්ත නැවි සංයුක්ත වෙන සංයෝග වෙනවා යට වෙනවා කියන එකේ වචනේ තේරුම විසංයුක්තෝ කියන්නේ බැඳෙන්නේ නැහැ ඊළඟ වචනය විප්පමුත් විමුක්තෝ නිවි ඊළඟ වචනය විමර්යාදීකතේන චේත්සා විහෙරති ඔන්න වටිනා තැනක් මතු වුණා මායින් නොකරගත් හිතකින් මොනවද මායින් කරන්නේ නොකරන්නේ බුදුරජාණන් වහන්සේ මේ අරහත් ඵල සමාධි සුවේන් නිරෝධ සමාපatti සුවේටපත් වෙන පත් වෙලා ඒ පුදුමාකාර ස්වභාවයක් මේක සාමාන්‍ය පුදුජන අතකට තේර එකක් නෙමෙයි බාහුණ භික්ෂුවේ දකින්නේ බාහිර ස්වરૂපේ. මේ අභ්‍යන්තර චිත්ත ස්වභාවයේ නිවීම බාහිරට පේන්නේ නැහැ. බර බාහිර රූපය තියෙන සංසුන්කමම රැකලා තමයි අර පැහැදී නැති වෙන්නේ. කාගේද? බාහුණ භික්ෂුවගේ. ඒ අහන්න අහන ප්‍රශ්නයට තමයි මෙන්න මේ උත්තර හතර දෙන්නේ. කොහොමද මිදෙන්නේ? රූපේන වේදනාය සංඥාය සංකාර විඥානය. ජාතිය, ජරා, මරණයන, දුක්ඛ, ක්ලේශ කියන පස් එතන පහයි. දැනටම ඔබ දන්න ස්කන්ධ පහයි. මේ දස කරුණකින් මම මිදිලා මේ මේ විදියට ඉන්නවා නිස්සක්තෝ විසංයුක්තෝ විපමුක්තෝ විමයාදික තේන චේතසා විහෙරති. ඒබඳු සිතකින් මම වාසය කරනවා. දැන් අපි මේ ස්වභාවය අවබෝධ කරගන්නා තාක්කල් රූපේ නිසා බැඳිලා ඉන්නේ. අපේ බැඳුමක් තියනවා මේ හිතේ තමන්ගේ රූපේට තමන් ඇලුම් කරන බාහිර ලෝකේ රූප ධාතුවට රූපේට. එහෙම බැඳුමක් අපේ හිතේ තියෙනවද නැද්ද? අපි යම් දුකක් විඳිනවා නම් මේ වෙනකල් විඳලා තියෙන්නේ. ඔය රූපේ හරහා නෙමෙයිද? ඔය රූපේ තමන් හිමි කරගෙන තියෙන සත්ව ගතිය මේ මනුස්ස වූ සත්ව ගතිය සත්ව රූපේ තමයි මේ. බඹයක් පමණ වෙන මේ අසකන දිවනාසය ශරීරයේ පිහිටි මේ ශරීරය මේ කුරුසිස් දෙකක යුක්ත කොටස. ඉතින් ඕක දිහා බලලා තමයි අපි මේ තරම් හැඩවැඩ ගැන්විලා මේ තරම් පිය බවකින් අර විදියට ඡන්දයක් රාගයක් ආශාවක් සතුටක් පවත්වන්නේ. ඒ පැවැත්ම නිසා තමයි නන්දි රාග සහගත වෙන්නේ. ප්‍රථම ධර්මදේශායම මාමෑණී බුදු පියාණන් වහන්සේගේ දේශනෙන් සිහිපත් කරන්ට නන්දි රාග සහගත. මොකටද නන්දි රාග සහගත මේ ස්කන්ධ පංචකය. පංචපාදන ස්කන්ධය. සතර සතරා විනාන්දි තෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඔන්න සත්‍යපතිය ඇදිලා ඉරයි බව. අපි නිමක් නැහැ. අපි ඉන්නේ බැඳිලා. මේ බැඳ බැඳිච්ච තැනින් මිදෙන්න තමයි මෙබඳු සාකච්ඡාවක් මේ මාතෘකාවරණය අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ බැඳුම බැඳුණු තැන සත්ව ගතිය. මිත් සත්ව ගතිය. මිදුණු තැන නිවන. සරල වචන දෙකකට එන්න මේ ස්කන්ධ පංචකයේ මේ බැඳුණු ගතිය සත්ව සත්ව අයිති සතරට සත්ව ගතිය සතරට අයිති සංසාරෝ මහබ්බයෝ එහෙමනම් බයසහිත වූ දුක්සහිත වූ සතරට අපි බැඳුනේ මේ රූපේ වේදනාවේ සංඥාවේ සංකාරේ විඥානයේ ස්කන්ධ පංචකේ ගතිමනාව හඳුනා නොගත් සිතකින් උපාදානසහිත සිතකින් ඒ පිළිබඳ සතුරු සිතින් කතා කරනවා. අපි වදති, අපි නාන්දති, අජ්ජෝසාය පිටති. ඔය පද තුලින් කියන්නේ අපි වදති කතා කරන රූපේ ගැන අපි කොච්චරනම් පද සංඛ්‍යාවක් වචන සංඛ්‍යාවක් මේ ජීවිතය තුළ කතා කරලා තියනවද? නැත්නම් ඒ ඇයි එහෙම කතා කරන්නේ? සතුටක් තියෙනවා. එහෙනම් සතුට සිතින් කතා කරනවා. ඒ ඒ පිළිබඳව. ඒව දැක ගන්නවා. රූපේ තුලයි වාසය. අන්න ඒ අනුව තමයි ආත්ම දෘෂ්ටියක් ඇති වෙන්නේ මේ රූපේ මම. අර දරුවෝ මම ආයනේ කළා අර වැඩිදේවල්. ඒ වගේ මේ රූපය මම කොට පිළිගත් කොටස් මේ හිතේ තියෙනවා. ඒ හිතේ මම කොට පිළිගත් බව තමයි අපිට ආත්ම දෘෂ්ටිය හදලා හැදිලා මේ රූපේ මම ආත්මේ රූපය රූපේ මම වෙමි ආත්මේ මම ඔය විදිහේ සංකල්පයක් අපේ හිත තුල ගොඩ නැගුණේ මෙන්න මේ රූපේට අර මුලින් පද හතරකින් පෙන්නපු කැමැත්තත් රාගයත් සතුටත් තණ්හාවක් නිසා දැන් මේ මේ බඳු බැඳුමකට බැඳෙන මානසික ස්වභාවයන් තමයි පංච නීවරණ කාමච්ඡන්දයෙන් බැඳිලා. කාමච්ඡන්ද කියන්නේ කාම කීවේ රූප, වේදනා, සංඥා, සංකාර කියන ස්කන්ධ පංචකය අරගෙන බාහිර දැකන දිවනාසයෙන් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස වලට එකතු වෙන තැන. අපි දැන් මේ ටික තමයි පංච නීවරණ වලින් බැඳිලා ලෞකිකත්වයේ තුල රූප, ශබ්ද, ගන්ධ, රස හඹාගෙන එයම ජීවිතය කරගෙන එබඳු ජීවිතයක් තමයි ප්‍රිය කරගෙන අපි වාසයක් කරන්නේ. එතකොට අදයන් නුවණක් හදාගත්තොත් මේ පංච නීවරණයන්ගෙන් නිවන හුරනවා වගේම මේ මේ ලබාවු ජීවිතය තුළ අපේ ජීවිත රටාව අවුල් කරලා නැද්ද? වැඩියෙන් රූපයට කැමති, ශබ්දයට කැමති, ගන්ධයට කැමති, ඒ ඒ හඹාගෙනම යන ලෝකයක්. අද යම් තා කිරදබ වෙලා ඉන්නවනම් ජීවිත අවුල් කරගෙන පවුල් අවුල් කරගෙන විෂණයන්ටපත් වෙලා ඉන්නවනම් මේ කාමච්ඡන්දය බහුල කොට එයිෙහිම වාසයට මේ හිත යෙදවීම නිසා නොවේද කියලා කල්පනා කරලා බලන්න. කාමච්ඡන්දය. ඒ වගේම දැන් මේ සිතෙන් පංචකාමයන්ටම බැඳිලා සත්ව ලෙසම ඇලිලා අපි මේ ඉන්න තැන තමයි මේ කුතු පහක් සිතක් ඇති කරගන්නේ කාම වස්තුන් හමුනේ. කාම වස්තුන්ගේ නෑ. රාගයක් හා ඔබට හම් වෙන රූපේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ නෑ. නමුත් මේ සිතේ දීර්ඝ කාලයක් සත්ව సంతානේ මේ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට ඇලි ඇලි සත්වගතිය පවත්ව පවත්ව පවත්ව පවත්ව ආක්‍රම ඉස්මතු වෙනවා. එතකොට ඒ ඉස්මතු වීම අධර්මයෙන් ඒවා ලබන තැනට ආවම අධර්මයේ ඉස්මතු වෙනවා. අධර්මයේ ඉස්මතු වෙච්ච ලෝකයා නොයෙකුත් විශේෂන මාර්ගයෙන් හරි වැරද්දක් නොබලා මෙන්න මේ කාමයන් සපයා ගන්නවා, හොයා ගන්නවා. ඒවා දිවි ඇසකන දිවනාසය සතුටු කරමින් ජීවිතය හානයන්ගෙන්ම ගත කරන තැනක ලෝකයයි. අද ඉවත් තත්ත්වයක් තමයි ලෝකයේ පේන්න තියෙන්නේ. එතකොට මේ තුච්ච දේවල් වලින් තමයි තුටු වීම බාලයාගේ ස්වභාවය. මොනවාගෙන් ලෝකෙ තුච්ච දේවල්. මොනවාද තුච්ච දේවල්? මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අපි සාධාරණ විදියට ලෝක විවහාරට අනුව සපයා ගැනීමේදී සාධාරණ ලෝකයක් තුල සාධාරණ මනසකින් ධර්මානුකූලව සපයා ගන්න තැන අපිට ආස්වාදයක් ලබන්න පුළුවන්. නමුත් ඒ ආස්වාදය දැඩිතර වූ රාගසහිත වූ ආදීනව නොදැනම පරිහරණය කරන්න කියෝ. එතනදී කාමච්ඡන්දය මුල් කොටම ලෝකය විශ්ලේෂණයට පත් වෙනවා. ඒ වගේම තමයි ඔය අනිත් කාමච්ඡන්දේ, ව්‍යාපාරයේ, තීනමින්දේ, උද්ධච්චයේ, කුක්කුච්චයේ, විචිකිච්ඡා කියනවා. හිතලා බලන්න. ආමයන් නොලැබෙන තැන, තමන් හිතන දේ නොලැබෙන තැන, මවද පියාද කියන සලකන්නේ නැතුව, මව මරලා හෝ පියා gederin එළවලා හෝ තමන්ගේ දේ ඉෂ්ට සිද්ධ කරගන්නවා. තමන්ගේ සුවචිකීකරු බිරිඳගේ සීමාව ඉක්මවලා ලෝකයා තවත් දුරාචාරවලට යන්නේ. මෙන්න මේ කාමච්ඡන්දේ පාලනයෙන් හිත මිදුනහම පාලනයක් නොවුණු තැන සංවරයක් නොවුණු තැන ඒක තමයි සීලය කියලා කියන්නේ. ඒකට පංච සීලය ඕනෑ ගිහිපින්නතුන්ට මෙන්න මේ සත්ත්ව ගතියටම කොටු වෙන හිත මුදවාගෙන කාමයන්ගෙන් සිත මිදිලා මුදවාගෙන සත්ත්ව ගතිය ටිකක් විභාග කරන තැනට හිත දියුණු කරගන්නයි ධර්මයේ ඉස්මතු කරගන්නවා කියලා කියන්නේ. අන්න එතෙන්ටයි ධර්මයක් අහන්නේ. ඒක සිත හරහාම තමයි සිතෙන්ම තමයි මේ කාමයන් වලට හිත බැඳෙන්නේ, ඇදගෙන යන්නේ. ඒ නිසා තමයි ධර්ම දේශනාවල සතහන වෙන්නේ. විශේෂයෙන් මේ සංයුක්ත නිකාය වැනි ග්‍රමුරු සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ දැන් තියෙන මේ සිතෙන්ම ලෝකයේ ඇදගෙන යන ස්වභාවය. චිත්තේන නියති ලෝකේ චිත්තේන පරිකප්සති චිත්තස්රේක ධම්මස්ස සබ්බේසු වසබන් මගෝ කියලා. ওই විදිහට. ඒ කියනකේ තේරුම දැන් මේ මේ පින්නතනතර පැහැදිලි වෙනවා සිත හටගන්නේ රූප ධර්මතා, ශබ්ද ධර්මතා, ගන්ධ ධර්මතා ඒ අහම්. එතකොට රූපේ කියන තැන සිතට යොමු වෙන චිත්ත, චෛතසික, රූප, පරමාර්ථ ධර්ම තුන අපි යම් පමණකට අවබෝධ කරගත් වෙනවා මේ රූප රාගයෙන් හිත මුදවා ගන්න. එනිසා සිතට අහු වෙන සිතේ උපාදාන වෙන රූප ලෝකය රූපේ පිළිබඳ අපි වේදනා සංඥා සංකාර විඥාන රූපේ පින පිටක් හා සමානව මායාකාරී බවක් ඇති වෙන තියෙන බවක් කියන බණ ටික මේ පින්නතුන් අහලා තියෙනවා. අද මම පෙන්වා දෙන්න කැමතියි මේ රූප ධාතුව ඇති වෙන නැත්නම් රූපයක ඇති වෙන ශක්තිය අපි සතර මහා භූතික தত্ত্বය පිළිබඳව අද දවසේ ටිකක් පෙන්වා දෙන්න මේ සූත්‍ර දේශනාවේ. දැන් ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර ධාතුව පිළිබඳව හිතන්න. දැනටත් අහලා තියෙනවා පද හතර. ආ මේ ශරීරය මේ මේ මස් පිඩුව මේ කෙස්ලොම් නියදත් සහිත නැකනහර මේවා අපිට මේ ඇහැට පේන රූපය මේ රූපය හමුනේ තමයි අර විදිහේ ඡන්දයක් රාගයක් අපේ සිත ඇතිලා රූප උපාදානයක් බවට පත් වෙන්නේ. අපි ලබලා තියෙන්නේ රූපස්කන්ධය හිතේ තියෙන බැඳීම නිසා රාගය නිසා රූප උපාදානස්කන්ධයක් වෙලා තියෙනවා. ඒ රූප උපාදානස්කන්ධය වෙනතරම සත්වගතිය මිදුමක් නැතුව සත්වගතිය පවත්වන කෙනෙක් බවට සංසාරික බවකටපත් වෙනවා. සංසාරික සත්‍ය ගතියක් පවත්වන කෙනෙක් බවට පත් වෙනවා. මේ වෙන්නේ අවිද්‍යාව තෘෂ්ණා ස්වභාවය නිසා. අවිද්‍යාව කුමකටද? රූපය රූපේ යථා භූත తত্ত্বය නොවැටීම. ඉතින් බලන්න ටික වෙලාවක් අපි ගමු මේ මේකටයි සතු ධාතු අවස්ථානය කියලා පෙන්වන්නේ භාවනාවට. දැන් ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා ධාතු ගැන හොඳට දන්නවා. ඒ 14 ඕනෝන්ට සක්‍රියව එකතු වෙනකොට එතනම වර්ණ ගන්ධ රස ඕජා කියන තවත් උපාදාය රූප හතරකින් හැදෙනවා. එතකොට ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. මේ හැම රූපයකම ඔබේ රූපය, මේ පිළ සත්ත්ව ලෝකයේ රූප, වෙන ඉලාදකාර කාරකාරකයට සියලු රූපවල. ඕක තමයි නිරාණය නැත්නම් මූල ධාතු. මෙන්න මේ මූල ධාතු හතර ලෝකේ ඇති වෙන හැටිත් නැති වෙන හැටිත් විභාග කරලා තිබීම දැන ගැනීම රූපයෙන් හිත මුදවා ගැනීමට උපකාර වෙනවා. රූපේ හැදුනේ සතර මහා ධාතුවෙන් සතර මහා ධාතු වල හට ගැනීම දැනගත්තාම සමුදය ඒ සතර මහා ධාතු වලගේ Nirodha දැනගත්තාම දැනගන්නේ ඔබ රූප Nirodha. රූපයගේ Nirodha. රූපයේ තියෙන කෑදරකම ඔරහර කිව්ව සත බව, විපාසිත බව, තණ්හා බව අඩු කරගන්න පුළුවන් වෙන රූපේ හැදිලා තියෙන්නේ මේකයි කියලා. රූපයක් හැදෙන්න හැදිලා තියෙනවා. විදර්ශනා රකිලසෙන් ගත්තොත් අවිද්‍යාවයි තෘෂ්ණාවයි තෘෂ්ණාව නිසා කරන කර්ම කර්ම කරමින් ලැබෙන ආහාරය ඒ අනුව රූපය නිබ්බත්ති ලක්ෂණය කියන ඔය ලක්ෂණ පහ රූපේට මොනවද ලක්ෂණ පහ අපේ හිතේ තියෙන අවිද්‍යාව මෝඩකම මේ රූපයේ ආරම්භය රූපේට තියෙන. ඒ අවිද්‍යාව නිසාම ඇතිවෙච්ච තෘෂ්ණාව නැවත නැවත ඇලුම් කරන බව නැවත නැවත පතන බව. දැන් එහෙම පැතුමක් අපේ හිතේ තියෙනවානේ. තවත් රූප පතාගෙන මේ රූපේ නේ මේට වඩා ටිකක් ලස්සන තියෙන, පිය වෙන දිව්‍ය ලෝකවල ඉබඳු රූප වලට පැතුමක්. මේ ධර්මය පින්නතුනේ දැන් දුරජානන් වහන්සේගේ දේශනාවේ දාන කතා, සීල කතා, සංක කතා, මොක්ඛ කතා ওই විදිහට දැන් අපිට හුරු වෙලා තියෙනවා යම් මේ රූපේ කෑදරකම එකවර නිමා කරගන්න බැරි නිසාම අර දිව්‍ය ලෝක වැනි උසස් භවවලට සත්ව භවකටපත් වෙලා සතරම පවත්වන ඉගියක් අපි ඉවක් එහෙම තියෙනවා. නමුත් සත්ව ගතිය නිදෙන්න ඕනේ කියන විදර්ශනා නුවණක් හදාගන්න පෙර සතර ගතිය හොඳාය. සතරක් මේක වඩාගෙන වඩාගෙන ආපු අය ඉන්නවා. ඒ අයට තමයි මේ ආපෝ තේජෝ වායෝ පඨවි මාවල් දැන් පෙන්වන්න උත්සාහ කරන්නේ. එතකොට මෙන්න මේ කරුණ ටිකට ඔබේ අවධානය අද යොමු කරන්න. පඨවි ධාතුව හැදෙන්නේ ආපෝ ධාතුව. ඒකට පහසු කරගන්න අග්ගඤ්ඤ සූත්‍රයේ මේ ජලතලයක් නෙලා ඒ ජලතලයේ සිඳීගෙන සිඳීගෙන සිඳීගෙන ගිහින් පෘථිවි ධාතුව මතුවෙලා අර පඨවි ධාතුවේ රස ධාතුව දිවගාපු තැන තෘෂ්ණාව හටගන්න තැන එතනට ටිකක් යොමු කරන්න මේක මේ මේ මූල ධර්ම ධාතුව පිළිබඳව ලෝක විද්‍යාන බොහොම පැරණි පොතක සඳහන් වෙන කරුණක් මාව ඔබට ඉදිරිපත් කරන්න. ඔබේ සම්මර්ථණයට. ආපෝ ධාතුව හටගන්නේ වායෝ ධාතුවෙන්. වායෝ ධාතුව හටගන්නේ තේජෝ ධාතුවෙන්. එතකොට වායෝ ධාතුව හටගන්නේ ආකාශ ධාතුවෙන්. මේ ධාතු හතර පිළිබඳ කතා කරනවා ඔබ දැන් දන්නවා මෙන්න මෙහෙමයි පඨවි ධාතු ආපෝ ධාතුවෙන් ආපෝ ධාතු වායෝ ධාතුවෙන් වායෝ ධාතුව තේජෝ ධාතුවෙන් වායෝ ධාතුව ආකාශ ධාතුවෙන් කියන ওই විදිහේ තේජෝ ධාතුව උරාගන්නේ වායෝ ධාතුවට. දැන් ගිනි දැල්ල ගිනි ගොඩක් ගැහුවාම ඔය නියම් කාලයක බලන්න ලොකු ගිනි ගොඩක් දැල් වෙනකොට ඒ ගිනි දළු අහසට කඩාගෙන යන ස්වභාවයක් තියෙනවා. උරා ගැනීමක් තියෙනවා. ඒ උරාගන්නේ වාතයට. වාතයටයි ගිනි දැල් උරාගන්නේ. එතකොට වායුව උරාගන්නේ ආකාශයට. ආකාශ ධාතුවට. පඨවි ධාතුව උරාගන්නේ ආපෝ ධාතුවට. ආපෝ ධාතුවට එතකොට ආපෝ ධාතුව උරාගන්නේ තේජෝ ධාතුවට. මෙන්න මේ විදිහටයි ඇතිවීම සහ නැතිවීම මේ මූල ධර්ම හතරයි. එතකොට මේ ඇහැකට පෙනෙන රූපය රූප කරලා පෙන්නුවේ කනකට ඇහෙන ශබ්දය ශබ්ද කරලා පෙන්නුවේ දිවකට දැනෙන රසය රස රූප කරලා පෙන්නුවේ නාසයකට දැනෙන ගන්ධය ගන්ධ රූප කරලා දුන්නේ කයකට දැනෙන පහස පොට්ටබ්බ රූප කරලා දුන්නේ සතර මහා භූත හැර වෙනම පවක් නෙමෙයි සතර මහා භූතයන්ගේ తත්වයේ අනිත්‍ය ස්වභාව නම් අනිත්‍ය ස්වභාවය ස්ථිර භාවයක් නැහැ ධර්මයෙන් සඳහන් වෙනවා මේ ගිනි දැල්ලක් කුළු පිහාටුවක් දැල්වන තරමට ගිනි කුපුරක් හොයාගන්න නැති බවට ගින්න විනාශ වෙනවා. මේ මහා පොළව කපුරු දාපු තැනක අලු නැතුව වගේ විනාශ වෙනවා. එම අහලා තියෙනවනේ මේ පින්නතුන්. ඒ ඒ ඒබඳු ස්වභාවයක අනිත්‍ය ස්වභාවය මෙතන ප්‍රබල වස්තු මහා පොළව, මහා සාගර, මහා පර්වත සකස් කරන, නිර්මාණය කරන, විද්‍යාමාන කරන ධාතු හතර. සුන්නත් දුවිලි වී ස්වභාවයටපත් වෙනවා කියන එක ධර්මය. එහෙමනම් මේ ශරීර පිණ්ඩය ඔබ රූපේ කියලා පිළිගන්න ඔය ධාතු සමුච්ඡය විනාශ ස්වභාවයට යන්නේක අහන්න දෙයක්, හිතන්න දෙයක්. එපමණක් මේ පින්නතුනේ ෂණයක් පාසා ෂණයක් පාසා මේ සකස් වෙන මේ රූපේ හැම අංශුවක්ම චලන ස්වභාවයක අර ධාතුන්ගේ සංකලනයක් එකතු වුණා. එත ඒ වාම ඇතිව නැතිව ඇතිව නැතිව පවතින එක. උත්පාද ප්‍රතිබාන. එතකොට උත්පාද අවස්ථාව අපි දන්නේ නැහැ. පේන්නේ නැහැ. වැය අවස්ථාව බංග අවස්ථාවට පේන්නේ නැහැ. කිසි වෙන විදිහ අපිට පේන්නේ නැහැ. අපි සමස්ත රූපයක් දිහා තමයි අපේ ඇස හරහා බලලා කාමයක් අපි උපද්වාගෙන තියෙන්නේ. සතුටක් අපි උපද්වාගෙන තියෙන්නේ. ඒ උපද්වාගත් නන්දිය අපි මතක් කළා ඡන්දය, රාගය, නන්දිතාගත බව, නැත්නම් සතුට වෙන බව, ඒ වගේම තණ්හාව. මේ අවස්ථා හතර තුලින් සත්‍යගතියක් නිර්මාණය වෙනවා. සත්‍යගතියකට හිත පිහිටනවා. ඒ සත්‍යගතිය පවත්ව පවත්වා අපි මිනිස්සු කියලා නැත්නම් මෙතන මේ මිනිස්සු උපාපත්ව කරනවා. දිව්‍ය බ්‍රහ්ම තිරිසන් പ്രേත අසුර ඔය හැම තැනකම සත්‍යනම් වූ ස්වභාවයේ තත්ත්වය යථාර්ථය මේකමයි. මේ මේ ස්වභාවයක් විද්‍යාමාන වෙන මූල ධර්ම හතරට කියනවා පරමාර්ථ ධර්ම හතර කියලා. ඒ එක් පරමාර්ථ ධර්ම හතරක තමයි මේ විනිශ්චය යම් පැහැදිලි කිරීමක් හිතින් අපි කරනු ලැබුවේ. ඊළඟට උත සිතන්ක බලන්න පුළුවන් මේ රූපේ වේදනාවේ සංඥාවේ සංකාරේ අපේ මේ සිත පැටලිලා තියෙන මේ රාග වෙලා තියෙන සතුට වෙලා දෙමින් මේ එන ගතිය රූපවල මතු කරලා තියෙන සත්‍ය වහලා තියෙන ධර්මතා අධර්මයක් ඉස්මතු වෙන්න මේ සත්‍යයක් කොළඹවල ධර්මතා පහක් තමයි පංච නීවරණ කියලා මම කෙටියෙන් මතක් කළා. ඒ පංච නීවරණ වලට හිත වැටගත්තොත්, එහිව හිත වැඩුණොත්, එයින්ම මුලාවටපත් වුණොත්, සත්‍ය ගතිය තව තවත් අලුත් කර කර අධර්මයෙන් අකුසල් කරනවා. එතකොට මේ සත්ත්ව ගතිය තවත් තුච්ච තැනකට පහළ තැනකට වැටෙනවා. කො සතර අපායේ ඒ විදිහේ පහක් තැනකට. එහෙම වුණොත් මේ හිත සත්ත්ව ගතියෙන් මිදෙන තැනකට කවර කලකවත් දියුණු කර ගන්නට ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාව ඔබ මා මේ සත්ත්ව වූ මෙතන සත්ත්ව ගතියක් තේරුම් අරගෙන සත්පගතියක් ඌයේ මෙහෙමයි කියලා ස්කන්ධ පංචකේ රූප වේදනා සංඥා සංකාර විඥානය. සමුදේ ධර්මතා 25යි. පිටියෙන් මතක් කළොත් දැන් රූපය ගැන මතක් කළා. අවිද්‍යා ප්‍රත්‍ය අවිද්‍යා හේතුව මෙබඳු සත්‍යගතියක් පවත්වන බව නොදන්නා මෝඩකමත් ඒකට කියනවා අවිද්‍යාව. සත්වගතියේ සත්‍යගත සත්‍යක මේ විදිහේ ප්‍රවැත්මකට දෙන කෑදරකම ඒකට කියනවා තණ්හාව. ඒතර අවිද්‍යාව තණ්හාව ඒ නිසාම කරන කර්ම කුසල අකුසල කර්ම කරමින් සත්‍යගතියන් පවත් ගන්න තියෙන ඕනෑකම කර්ම ඒවා ඒ වගේම අර සත්‍යගතිය නිකන් හිතන්න මවගේ ආහාරයෙන් කුසතුල වැඩිලා මෙලොව එළිය දැකලා පිරි උගුර බීලා ආස්වාසේ උරාගෙන ආස්වාසෙන් ශක්තිය කොටු කරගෙන දැන් මේ කාය සංකාරය වචී සංකාර මනෝ සංකාර කරමින් මෙන්න මේ සත්‍යගතියන් පවත් ගන්න රූපේ පිළිබඳ වේදනා සංඥා සංකාර ගැන එතනදී ඇති වෙන්නේ පින්දුනේ අතන අවිද්‍යා, තණ්හා, කර්ම අතන ආහාර මේ නාම මාත්‍ර තුනට වේදනා, සංඥා, සංකාර අවස්ථා තුනට ඇති වෙන්නේ පස්සේ ස්පර්ශය. ඒ ඒ හතරක් එකතු වෙනකොටම නිබ්බත්ති නම් වූ ලක්ෂණය, ඇතිවීම වූ ලක්ෂණ. ඒ කියන්නේ සත්ත්ව ගතිය ඇති කරන ලක්ෂණ ඇති වෙනවා. විඥානේ මේ සියල්ල මුලා සත්‍යයේ මායාකාරයක මේ රංගමණ්ඩලයේ සත්‍යගතිය පවත්වන්න. එයාගේ ඒ ඒ ඒ විඥාන ස්වභාවයට හේතු වෙන්නේ අර වගේමයි අවිද්‍යාව, තණ්හාව, තණ්හා නිසා කරන කර්ම විඥාණයට නාම රූපය. ඒ හතර ධර්මයන්ගේ කුතුයෙන් විඥානයගේ ලුහු බැඳීමෙන් ආබතතාවයෙන් බැඳීමෙන් ආ නිබ්බති නම් වූ හටගන්නා ලක්ෂණය පහළ වෙනවා. එතකොට රූපේද වේදනාවද සංඥාවද සංඛාරයේද විඥානයේද කියන ස්කන්ධ පංචකයාගේ සමුදය ශක්තිය ගොඩනගුණා සමුදය වුණා හට ගැනීම සිද්ධ වුණා. මේකට කියනවා සමුදය පක්ෂේ නැත්නම් ඇතිවීමේ හේතු 25 කියලා. අනිත් පැත්තට ඔය කරුණු ටිකමයි රූපේක අවිද්‍යාව, තණ්හාව, කර්ම, ආහාර, නිබ්බති ලක්ෂණය වෙනුවට වැය ලක්ෂණය නැත්නම් නිරෝධ ලක්ෂණය. ඒ විදිහේ අය අනිත් හතර ධර්මතාවයටම අර අර මුලින් පෙන්නපු සතහනම මතක තියාගන්න ඒකට කුතු වෙන්නේ අර නිබ්බත් විලක්ෂණය වෙනකොට වැය. මේක ලැබෙන්නේ විදර්ශනා මනසකට. විදර්ශනා නොකරන කාම තෘෂ්ණාවෙන් බැඳුණු මනසක නිබ්බත් විලක්ෂණම නිබ්බත් විලක්ෂණම පහළ වෙමින් ස්කන්ධ පංචකයම පවත්වන සත්‍යෙක් වෙනවා. මේ සත්ව ගතිය ඔබට දුක නම් සංසාරේ මහ බය නම් ගැටුණා නම් විදර්ශනාව කියලා කියන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකය මේ විදියට අය වැය උදය වැය විදර්ශනා ඥාන මාර්ගයේ නාමා විදර්ශනා ඥාන මාර්ගයේ ප්‍රථම ඥාන මාර්ගයේ උදයබ්බේ ඥානෙ මේ උදයබ්බේ ඥානෙ පහළ වෙන්නේ මෙන්න මේ නාම රූප ධර්මයා මේ විදිහට විවස්ථානය කිරීමේ විභාග කිරීමේ ඊට ඇති වෙන ඥානයක් තියෙනවා ඒ ඥානයට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඒ ඥාණයෙන් පිරිසිදුනේ සත්ව ගතිය දකින්න තැන ඔබට වැටහෙන්න ගන්නවා. සත්ව ගතිය ඉක්ම වූ නුවණක් හදාගෙන මේ සංසාර දුකෙන් සදාටම මේ ස්කන්ධ පංචකේ Nirodhe දකින උත්තම සත්පුරුෂ පින්වතා කියන රහත් වහන්සේගේ තැනට ඔබටත්පත් වෙන්න. එබැවින් අද ධර්ම දේශනාවෙන් අපි මේ පෙන්වා දුන්නේ සත්ව සූත්‍රය මුල් කොටගෙන මේ පින්නතුන්ට සත්වගති බැඳීමක් සත්වගති නිදීමක් කියන කරුණු ස්වල්පයක් අද දවසේ. හොඳයි පින්නතුනි. මෞදි මෞපිය බන්දු පිටර කලත්‍රාදී හැමත ධර්ම දානමය පුණ්‍ය බලයේ ශක්තිය පින්පඳුරක් වශයෙන් අනුමෝදම් වේවා කියලා අනුමෝදන් කරමු. සසර වරදරකින් පින් මත තැනක උපත ජාතිය සිදුවී ඇත්නම් මේ පින් බලයෙන් සුගත සම්පත් පිණිස සියතින් කරගත් පිනකා සමානව අනුමෝදම් විත්වා කියන සිතාගෙන මේ ධාතාව කියලා පින් අනුමෝදම් කරමු. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හොඳ අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති පින් අනුමෝදන් වූ දේ සමූහයා මේ පින්නතුන් අපේක්ෂා කරන දුආදරුවන් යාපන කටයුතු උසස් විභාග ප්‍රතිඵල ආදී සාර්ථක වේවා දිව්‍යන්ගේ ආශිර්වාදයේ තේ ලැබේවා යහපත් අරමුණු ප්‍රාර්ථනාය කෙලසින් එකසිතින් ඉෂ්ටක ප්‍රාප්ත වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා දිව්‍යන්ගේ ආශිර්වාද ගුණ ප්‍රාර්ථනා කොට ලබා දෙනවා ඔබ හැමත තෙරුවන් සරණයි සිරං විප්‍රතු සබ්ධම්මේ සාදු සාදු සාදු සුපින්නතුනි සංසනිකායේ සත්‍ය සූත්‍රය අසුරු කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ නොච්චියාගම ලිඳවැව සිරි විමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද දහම් සරසවි කතිකාචාර්ය පූජ්‍යපාද ඉලන්දගස්තවේ ශීල විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේ නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබ සම්ත සම්මා සම්බුදු සරණයි